නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ज्ञानपत्तया नामरूपं नामरूपपत्तया सलायतनं सलायतनपत्तया पशो पशपत्तया वेदना वेदना पत्तया तन्हा तन्हा पत्तया उपादानम् उपादान පස්සයා භවෝ භව පස්සයා දුක්ඛං ජාති පස්සයා ජරා මරණ සෝත පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛ කන්ධස්ස සමුදයෝ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනේ පින්නතියනේ පින්නත් දරුදරේනේ අද මේ පින්නත් විකට උත්තරීතර ධර්ම දේශනාවක් දේශනා කරන බලාපොරොත්තු වෙන නවලෝකෝත්තර සීසන් ධර්ම රත්නයේ ගැඹී තිබෙන ඒ උතුම් පටිච්ච සමුප්පාදයේ නැති හේත ධර්මස්කන්ධය මුල් කරගෙන කරන්නා උතුම් දේශනාවකටයි අද මේ ආකාරයෙන් මේ සකස් වී තිබෙන්නේ ඒ උත්තරීතර වේදනාව අපිට අහන්න ලැබෙනවා මුලදී ප්‍රකාශ කළ ඒ දහම් වාක්‍ය අපි විතර අහලා තියෙන දෙයක් අවිද්‍යා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන ආදී වශයෙන් අවිද්‍යා පත්‍යෙන් සංකාරේ සංකාර පත්‍යෙන් විඥානමේ මේ ආදී වශයෙන් තමයි අපි අර්ථවත් දැනගෙන ඉන්නේ මේ වැඩි අර්ථයක් ගන්නවා නම් ඒ තාම අල්ප දෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මොකද්ද මේ පටිච්චසමුප්පාදය කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ආදී වශයෙන් යමෙක් පටිච්චසමුප්පාදය දකින්නවාද ඔහු ධර්මයේ දකින්නවා යමෙක් ධර්මයේ දකින්නවාද ඔහු බුදුන් දකින්නවා දැන් අපි ඊටාම වැදගත් දෙයක් විතර අපි අහගන්න ලැබුණා. ධර්මයේ දකින්න නම් පටිච්ච සමුප්පාදයේ දකින්න ඕනෑ කියන මේ උතුම් බුදු අරමුණ. එනාද අර්ථවත්ව ඊටාම හොඳින් තේරුම් ගත්තේ නැත්නම් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ මේ ධර්මයේ තුල. දැන් මේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්නපු ධර්මයේ පිළිබඳව අර්ථවත්ව වැටහිලා සමහර අයට පදවැල් මතක නැති වෙන්න පුළුවන්. පාලි භාෂාවෙන් කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සමාත අදහස ලැබිලා තියෙනවා නම් සමාත අර්ථවත් ලැබිලා තියෙනවා නම් යමකින් යමක් හට ගන්නවා නම් කුමක් නිසා කුමක් හට ගන්නවද කියන කාරණේ පටිච්චසමුප්පාදයේ පද වශයෙන් දැනගෙන හිටියේ නැත්නම් පටිච්චසමුප්පාදයෙන් දෙන්නු ධම්ම අදහස ලැබිලා තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ අර කාලසික පුත්‍රයාට දේශනා කරා වූ දේශනාවක් වාගේ අදහස වැටහේවා වචනේ අමතක වේවා කියලා අනිත්‍යන කරලා දේශනාවකින් වශයෙන් එකක්වත් අමතක වුණාට අදහස වැටහීමේ කාලසික පුත්‍රයා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා අපේ දහම් පොත්වල සඳහන් වෙනවා. එන අයුවගේ අපි දකින්න ඕනේ මේ අදහස ගන්නත් පාලි පද වශයෙන් අරගෙන හරි කොච්චර භාවිතා කරත් අර්ථය හොඳට වැටහුනේ නැත්නම් ධර්මානුකූලව පිළිපදිත මාර්ගය තෝරාගන්න බැරි වෙනවා. මාර්ගය තෝරාගන්න බැරි වුණා නම් කොහොම පිළිපදින්නේ? අපි බෞද්ධයෝ කියලා නාමයෙන් හිටියට මදි අපි බලාපොරොත්තු වෙන්න ගන්න උත්තරීතර දීපන් ධර්මණක් මේ බබලමින් කියන කාලයක යටපත් වෙන්න ලොදී ඒ ධර්මයේ මුල කරන ධර්මයේ වතු කරගෙන මේ අනුකූල අපේ ප්‍රතිපත්තිය හැදලා ගන්න ඒ උත්තරීතර දීපන් ධර්මහත් මේ ලැබිය කියන උත්තරීතර ප්‍රතිඵලයක් ඇද්ද සෝතාපන්න සකුදාගාමී අනාගාමී අධිහත් කියන මේ උත්තරීතර මාර්ගඵල අවබෝධය ලබා ගන්න හැකිතරම් උත්සාහ කරන්න ඕනේ මේ පිටර හිතලා බලන්න ඉදිරියේදී තම තමන්ට වැටෙයි ඒක ඉතාම අමාරු කාර්යයක් නෙමෙයි අමාරුම කාර්යය මොකද්ද? සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්ව ශ්‍රී සද්ධර්මහත්මයේ පරම දුර්ලභයි කිව්ව කාර්යය. ඒ උත්තරීතර පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මහත්මයේ වතුනා නම් හරියට මෙතකව හරියට න්‍යාය ධර්මයන්ට අනුව තෝරා ගන්න පුළුවන් වුණා නම් බොහොම ලේසියෙන් මේ පිළිබඳ මේ උත්තරීතර ධර්මයේ වතහා ගන්න හැකියාව ලැබෙනවා. දැන් අපි සූත්‍ර පිටකයේට අලංගුව තිබෙන ඒ ධාතා පාඨ 12 ආකාරයෙන් වෙන පද 12ක් විස්තරන්නේ පටිච්චසමුප්පාදය තමයි අපි ඉස්සෙල්ලා කියන්නේ. නමුත් මේක වඩා විග්‍රහයි කියලා මේ පිළිබඳව දැනගත්ත දුක් පිටකේ තුළ ඒ වගේ අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ නැති ගාන්තේ පටිච්චසමුප්පාද විභංගය කියන කොටසේ මේ පටිච්චසමුප්පාදයේ මුලට බණාව පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. පොදින් තේරුම් අරගෙන එකින් එක විග්‍රහ කරලා අපි කොටින් කොටසෝ අරගෙන සම්පූර්ණයෙන් හොඳින් විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා. අත්වත්ව වතහා ගන්නට ආභෝධයක් ලබා ගන්නට බලාපොරොත්තු අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේ අවිද්‍යා පත්‍යෙන් සංඛාර වේගයෙන් එක කොටසක් පමණයි අපි මේ ආකාරයෙන් දැකලා තියෙන්නේ. මේ පරිත්‍යාසෝපාදයේ පෙන්නනවා හේතු පරිත්‍යාසෝපාදයේ සත්‍ය පරිත්‍යාසෝපාදයේ සම්පරිත්ත පරිත්‍යාසෝපාදයේ අන්‍යමඤ්ඤ පරිත්‍යාසෝපාදයේ කියලා හේතු සත්‍ය ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් බෙදෙන ආකාරය ඒවා අනුව සංකල්ප ඒවා සාපේකින් එක සමලේ වෙන ආකාරය. මෙන්න මේ ආකාරයේ විග්‍රහයක් දෙල්ලටම ගැඹුරු විග්‍රහයක් තියෙනවා මේ පරිත්‍යාගෝපාදී පිළිබඳ. මේ කාලේ වෙනුවට පරිත්‍යාගෝපාදී කියන වචනේ තහන් කරනවා බොහොම අදී ගැඹුරු ධර්මයක් නිසා මේ පිළිබඳව විග්‍රහ කරන තින්නක් පිළිසක් දකින්න බොහොම අදී. නමුත් අර කෙසේ වුවත් අත්‍යවශ්‍ය මේ ධර්මයේ තේරුම් ගැනීමට නම් ඒ ගැටුච්චර ගැඹුරින් තේන්නකින් විග්‍රහ කරලා අර්ථවත් ගන්නකොට ඉතා පහසුවෙන් මේ පිළිතුර රටේට පටන් ගන්නවා. මේ ගැඹුරු වචන පාළි වචන ආදී කියනවා තමයි ගැඹුරට වැටෙන්නේ හිතෙන්නේ. ඒ නිසා අපි මේ තීන්දර අර්ථය හොඳට පැහැදිලි කර ගන්නකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන ඉදිරියේදී මේ පටිච්චසමුප්පාදයේ මේ න්‍යායානුකූලයිනේ මේක නිත්‍යානුකූලයිනේ මේ තුල නේද මේ ලෝකේ පැවැත්ම හටගන්නේ මේ ලෝකයේ සියලුම දුක්ඛාගරක වලට මුල හටගන්න ආකාරය මේක නේද කියලා මේ ආදි වශයෙන් න්‍යාය ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. අන්නේ න්‍යාය ධර්මයේ වැටෙන්න පටන් ගත්තා නම් අනේ ලෝපටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියපු අන්නේ උපේන්ද්‍ර ධර්මාභෝධය ලබා ගන්න අවස්ථාවටපත් වෙනවා. මේක අපිට අත්‍යවශ්‍යම දෙයක් වань බෞද්ධත්වයට තුළ මේ දීසද්දා මහත්මේ බබලන මෙවන් උත්තර කාලයක ඒ උත්තරීතර පරිත්‍යාග උපාදය වටහා ගන්නට අපි අර මොහොතටම බලාපොරොත්තු වෙමින් අවධානය යොමු කරලා අර්ථවත් වටහා ගන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැකිතරම් දුරට එකින් එක ලැබෙන කාලයක් පරිදි මෙතේ විද්‍යාත්මක වෙනවා. මේ අවිද්‍යාව කියන වචනය දැනගන්න ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ පටිච්ච සමුප්පාද කියන එක අපිට දැනෙන අපේ අදහස. මොකක්ද ඒ කියන්නේ? වචන කීපයක සම්බන්ධ කාලයකින් තමයි මේ පටිච්ච සමුප්පාද කියන සනි වචනෙට මේ පදේ හැදිලා තියෙන්නේ. පටිච්ච සම උප්පාද කියන අදහසක් තමයි මේ වචනේ දිගිරනකොට එන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත, පටි කියන්නේ බැඳීම. කැමැත්තට බැඳීමේ යමකටද හටගන්න දේ ඊට සමානයි. එන ඔබට ඊට සමානයි. දීපියට කැමැත්තෙන් බැඳලා නම් ඔබට මේක සහගතයි. ඊට අනුකූලයි. සාමීට කැමැත්තෙන් බැඳලා නම් එහි හටගන්න යමක් ඇත්නම් ඒක සාධකහගතයි. මෝහයට බැඳ හටේතු කරා නම් එයින් ලැබෙනා ප්‍රතිඵලයක් මතුවලා නම් ඒක මෝහසහගතයි. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ යම් යම් ස්වභාවයකින් ආරම්භ කළේ එහි ප්‍රතිඵලයේ විතරකුලයි. විතරකුල ප්‍රතිඵලය තමයි පහළ වෙන්නේ. නෑ හේතුවක් නැති ඵලයක් ලෝකේ නෑ. හේතුවක් නිසාමයි යම් දෙයක් ලෝකේ හටගන්නේ. මේ න්‍යාය ධර්මය. අන්නේ උතුම් න්‍යාය ධර්මය තමයි මේ පටිච්චසමුපාද කතාවෙන් මේ ලෝක පැවැත්ම පෙන්වන්නට සත්‍ය පැවැත්ම හැදෙන ආකාරය පෙන්වන්නට බුද්ධයාණන් වහන්සේ දේශනා කළ වදාළා. මේක අපේ විභාගයක් ප්‍රකාශනයේ පෙන්ලා තිබෙන ආකාරයට අවිද්‍යාව කියන කොටස විග්‍රහ වෙනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති යුක්තේ අවිද්‍යාව කියලා මේ ආදි වශයෙන් අවිද්‍යාවේ ස්වභාවය උදාහරණලා තියෙනවා. එහෙනම් අවිද්‍යාව කියන වචනයද ඔය කියන්නේ ගත්තා දුක පිළිබඳ නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක්ඛ නිරෝධ මාර්ගය නොදැනීම කියන මෙන්න මේ කාරණේටයි අවිද්‍යාව කියන්නේ කියලා. මේ ආකාරයෙන් මේ කාරණේ වෙන්නලා තියෙනවා. දැන් අපි තේරුම් බලගන්න ඕනේ මේ කියන්නා වූ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව කියන වචනේ තමයි අපිට අවිද්‍යාවෙන් කියනවා නම් මේ විතර කරලා තරහ විතරකින් විතර කරලා තේරුම් ගන්න. නමුත් අපිට මේ තේරුම් වැටුනේ නැහැ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. වචන මාලාව දැනගත්ත කෙනාට චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව කියලා මේකයි මේකේ අර්ථය කියලා කියන්න පුළුවන්. නමුත් අපිට අර්ථය වැටෙලා නැහැ තවම. අවිද්‍යාව කියන එකේ යථාර්ථය. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න ඕන ඇතින් එකට හොයාගෙන අපි මේ කෙටියෙන් ගත්ත විස්තරෙන්නේ එවනම් දුරු විස්තරෙන්නේ විස්තර කරගෙන අපි අපේ භාෂාවෙන් අපේ අර්ථයෙන් කරලව විග්‍රහ කරලා ගන්නකොට මනසේ වැඩේට පටන් ගන්නවා. සත්‍ය කතමා අවිද්‍යාව පත්‍ය සංකාරා පුඤ්ඤාදි සංකාරා අපුඤ්ඤාදි සංකාරා ආනිඤ්ඤාදි සංකාරා අයනුච්චති අවිද්‍යාපත්‍ය සංකාරා මේ ආකාරයෙන් තමයි සාමාන්‍ය විතරේ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මේ කාරණේ විග්‍රහ කරලා තියෙනවා. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන එකට ඉස්සෙල්ලාම දැනගෙන තියෙන්නේ. ලෝක සම්මත විද්‍යාවක් තියෙනවා. ආර්ය ධර්මය තුළ විද්‍යාවක් තියෙනවා. ලෝක සම්මතයේ විද්‍යාව කියන්නේ මොනවා මේ ලෞකික පැවැත්ම තුළ මේ භෞතික පැවැත්ම තුළ යමක් ඇත්නම් ඒවා පිළිබඳව යම් කිසි ඒවා සැදෙන හැටි නෑ ඒවා පිළිබඳව තියෙන විපර්යාස ඒවෙන් දරගන්න පුළුවන් වැඩ පිළිවෙල දෙන්නේ. මේවා පිළිබඳ යම් අධ්‍යක්ෂින් මාලාවක් ලබා දෙන්න. ඒ තුනෙන් ගොඩනගාගත් එක තමයි අපි අද දකින නවීන විද්‍යාවෙන් පරිච්ඡේදන විද්‍යාව. තම බුදු පියාණන් වහන්සේ දේශනා කරන විද්‍යාව ඊට වඩා ගැඹුරුයි. මොකද මේ විද්‍යාවෙන් පෙන්වන්නේ ලෝකයේ යම් දෙයක් හටගත්තා නම් ඒ හටගත්ත දේ තුලින් ඉතිරියාම ලෝකේ වළා ගන්න ඕනේ. මොකද දුක දකින්නකොට කොහෙද දුක තියෙන්නේ? දුක්ඛෝ ලෝකේ පටිච්චිරා කියලා ලෝභයේ දෙකෙන් පිළිබලා තියනවා කියලා මෙහෙම කියනවා. එහෙනම් මේ ලෝභය මොකක්ද? පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ ආදි වශයෙන් පෙන්නනවා. නමුත් මේ ජීවගතකලා ලෝභය කියන එක දැනගන්න පුළුවන් ක්‍රම තේරුම් අරගත්තාම අපි දැනගන්න පුළුවන් කොහොමද මේ ලෝභය කියන එක හැදිලා තියෙන්නේ. මොනවද ලෝභය අලංගු වෙලා තියෙන්නේ කියලා. ලෝභය තේරුම් ගන්නකොට අපි මෙතේ තේරුම් ගන්න පහසු ක්‍රමයක්. මේ කරන ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් මේ ආදි වශයෙන් මේ ධර්මයේ දෙන්නලා තියෙනවා ලෝකේ තේරුම් ගන්න ක්‍රම ලෝකේ තියෙන දේවල් වටහා ගන්න අපි කෙටිවලක් අරගමු ඇස කන දිව නාසය ශරීරයේ මහ කියන මේ ටිකයි ඒ වාගේ ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටිකයි මෙන්න මේ ටික තෝරාගත්තාම හිතලා බලපුවාම මේන් පිටත් කර තව ලෝකයයි කියලා යමක් පනවන්න බැරි බව අපිට හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා විමර්ශනය කරලා බලන්න ඕන හිතලා බලන්න ඕන එතකොටයි ධර්මාභූතය ලැබෙන්නේ. නිදහස් චින්තනය ප්‍රඥාවන්තව ඥානවන්තව හිතට නිදහස. අතුවර මේ හේතන් ධර්ම රත්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සතිය වෙතිනේ තේරුම් ගන්න ඕන. මෙන්න මේ ලෝකයේ කියන අයිතියෙන් දේවල්. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කනම් අන්න එදාට විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දුර වෙනවා. එහෙනම් මොකද්ද ඇත්ත මොකද්ද බොරුව? අපි යමකින් වහලා සතර කේන්දරේ මෙතනින් හදලා පිටින් තියෙන බාහිර ආටෝපේකින් විකෘතියක් මවලා පෙන්වනවා නම් සකස් කරලා පෙන්වනවා නම් අපි යන්නේ විකෘතියේ රැවටිලා ඉත අභ්‍යන්තරේ දැකේ නැත්නම් අපි මේ හිතා ඉන්න කාරණේ අපේ දෘෂ්ටිය බොරුවක් වෙනවා මෙන්න මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ මේ ලෝකේ දුකයි කියලා කියනවාම එකපාරටම තේරෙන්නේ මොකක් නිසාද එක්තරා ආස්වාදයකින් මේ ලෝක ලැබිලා තියෙන්නේ මොකන්ද ආස්වාදයෙන් කියන්නේ පංචකාම ආස්වාදයේ නැති මායා පටලයකින් මේ දුක විඳිනවා කියව අසකන දිවනාසයේ ශරීරයමන් ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිව්ව මෙන්න මේ ටික වෙලා තියෙනවා. මෙතන හැම මොහොතකම අපි මනවලන දෙයක් ආස්වාදයේ විඳින දෙයක් පස්සේ ඒක ඒ පිටින් තියෙන මායා පටලයට හැවටිලා අන්නේ පිළිබඳව අර ඒ වහලා තියෙන මහා දුක්ගුල දකින්න ඇති. ඒ ටික කරගන්නවා ගන්නවා පොඩි ගසා ගන්නවා ඒ පස්වම හඹා යනවා. මෙන්න මේ නිසා දුකක් පරිපතන ආවායනවා මායාවකට සැරසීලා කියන එක මේ යථාර්ථය. දැන් මේක හිතන්නේ නැති නිසා අපිට තේින්නේ නැත්තේ ඒක ඇත්ත මොකද්ද කියලා. බොරුවක් ඇත්ත කියලා අපි හැදෙනවා කියන්නේ ඒකයි. නිසා අපි හැවටෙන්නේ නැතුව ඇත්ත ඇති ආකාරයෙන් දැනගන්න නම් බලන්න ඕනේ මොකද්ද? මේක දුකයි කියන්නේ ඇයි? ඇහැ දුකයි කියන්නේ, රූපේ දුකයි කියන්නේ, කන දුකයි කියන්නේ, ශබ්දේ දුකයි කියන්නේ මොන හේතුවක් නිසාද? ඒකට හේතු කියනවා. යම් සිත්යන් නලබති සම්පි දුක්ඛ අර දෙකේම අපිට වැටෙන්නේ ඉතාමද අදහස දුක් කියලා අනවාසයේ ධර්ම දේශනාවෙන් අපි ලබා ගන්නවා කැමැති යමක් ලැබෙන්නේ දැන් නම් කැමැතිසේ ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි එන අපි බලාපොරොත්තු වෙනවා අපි යසගෙන බැලුවොත් දෙකක් අරගෙන අපි විග්‍රහ කරනවා මේ අනුසාරයෙන් කියලා තේරුම් ගන්න පුළුවන් මේ ඇස කැමැතිසේ පවතිනවා අපේ කැමැත්ත මොකද්ද ඇහැ පිළිබඳව අන්‍යයන්ගේ කැමැත්ත මොකද්ද ඇසක් පිළිබඳව මේක නිතර බැලුවොත් සැලෙන විදිහේ විනාශ වෙන දෙයක්, කඩන විදිහේ විනාශ කරන දෙයක්, කොච්චර හස්තනේ පෝෂණය කරලා සැදී විදිහේ විනාශ වියා දෙයක්. අපි කැමතිලා යම් ආකාරයකින් පවත්වා ගන්නත්, ඒ ආකාරයෙන් පවත්වන්න බැරි නම් ඒක දැවැද්දී නෑ. එහෙනම් ප්‍රියමනාපයෙන් පවත්වා ගන්නත්, නිර්පදිතව පවත්වා ගන්නත් අපි කැමති. ඒක විරුද්ධ දෙයක් වෙනවා අපි කැමති නෑ. නමුත් අපි කැමති දේ උනත් කැමති ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ, කැමති පරිදි නෑ. ඒ වගේම අපි අකමැති දෙයක් කියනවා මොකද්ද? ඒක සරදරයක් වෙනවා නම් බාධකයක් වෙනවා නම් ඒක බාධකේ සරදරේ එනවාට කැමති. නමුත් වෙනවා. එහෙනම් කැමති නැති දෙයක්මයි මේ දෙකත් වෙන්නේ. ඇහැ කියන්නේ මෙබඳු බාලයක් ඇති දෙයක් නම් අපේ බලාපොරොත්තු වලට විරුද්ධව ඒක හොඳින් පවත්වා ගන්න නම් පවත්වා ගන්න දේක බලාපොරොත්තු වලට විරුද්ධ බාලයක් වෙනකොට ඒකාන්තයෙන් අපිට ගැටීමක් ඉවත් වෙනවා. හැබැයි අපිට කවදාවත් ජය ගන්න හම්බෙන්නේ අපේ බලාපොරොත්තු වල නිරුපත්‍රිත පවත්වාගෙන සදාට ඉන්නවා කියන්නේ ඒකාන්තිකට අපේ බලාපොරොත්තු විරුද්ධ වන ලෝක ධර්මතාවය යථා ධර්මතාවයේ කැඩී පිදී විනාශ වියාය බුදුරණේ වැළැසීම ඒවටපත් වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ කියන නරපත් වෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳ ඒකාන්තයෙන් දුකකින් කෙලවරම වෙන්නේ සාමයා බලාපොරොත්තු වෙන්නේ ලැබෙන ආකාරයෙන් හැවැත්තුවා දුකකින් කෙලවර කරා මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ අතුරු කරන රූපයක් තිබුණා නම් ඒ රූපේ තෝරා ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ ඉතින් අපි දැන ගන්න නුවණ දිනනවා නම් එක දෙයක් විග්‍රහ කරලා එනකොට ඒ අනුසාරයෙන් ඇහත් එහෙමයි රූපයත් එහෙමයි කරත් එහෙමයි ශබ්දයත් එහෙමයි නාසයත් එහෙමයි ගන්ධයත් එහෙමයි දිවත් එහෙමයි රසයත් එහෙමයි රසයත් එහෙමයි පොට්ටබ්බයත් ස්පර්ශත් එහෙමයි මනත් එහෙමයි ධර්මත් එහෙමයි කියලා අනුසාරයෙන් තෝරගන්න ඕනේ. මෙන්න මේක තෝරගත්තාම දකින්නවා. අපි විනිවිදන විනිවිදන දෙයක් ආසාවෙන් පොඩි බැලගන්න හදනවා. ආසාවෙන් පවත්තන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ පවත්තන්න බැරි මායා ධර්මයක් කියලා දැනගත්තා. මෙතෙක් කල අපි හැවරිලා ආසාවෙන් අල්ලගන්න හැටි බැරි දෙයක් නේද කියලා තමයි වැටෙන්න පටන් ගන්න. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අන්න ඇත්ත ඇති ආකාරයෙන් දැකගැනීමේ මූල ධර්මයේ තේරුම් ගත්තාම මෙන්න මේ ආකාරයෙන් වටහා ගැනීම මුල දුන්නා මොකද වෙන්නේ? එන අපි විද්‍යාවක් කියලා නිපමණ කල් අවිද්‍යාව වැඩ පිළිවෙලට නේද මේ මනසෙන් ගියේ. යොමු කරගෙන හිටියේ. මෙන්න මේ කාරණා අපිට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ධර්මයේ සමා දැකිය යුතු කියන එක උඩ. තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. හැබැයි චක්‍රේ කියලා දෙනවා ඒකයි මේ ධර්ම චක්‍රයේ කිව්වේ. චක්‍රානුසාරයෙන් ගණිතය හදාගන්න නම් ගාන සකස් කරගන්න කියන දැනගන්න ඕනේ. ඒ වගේ ධර්මයේ නැවත අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය ශ්‍රමණතාව මතු කරගන්න අපි දැනගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්තොත් අපිට අද පුළුවන්කම ලැබෙනවා හරි ආකාරව අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙනම් මෙබමණ කාලයක් සැපයි සැපයි කියලා සැලකිල්ලක් ඇති කියලා හිතාගෙන ඉතියේ දුක වෙන වෙන දේවල් වලට නෙමෙයි. අර ආස්වාදයේදී දුක ඇදලා මරවුලකට නේද කියලා වැටහිච්ච දවසට අන්න අපිට දුක්ඛේ අඥානං කියව තත්ත්වේ නැතිලා දුක්ඛේ ඥානං පහළ වෙනවා. එහෙනම් දුක්ඛ සමුදයවා දුකට හේතුව මොකද්ද? ඒවලු මායා දාසය පස්සේ හඹායාමයි කියලා තේරුම් ගත්ත හිතුවා තේරුම් ගත්තා නම් අන්නේ හඹායාම දුක හේතුවක් කියලා දැනගත්තාම දුක්ඛ සමුදය අඥානං කියන එක ඇතිලා දුක්ඛ සමුදය ඥානං බවටපත් වෙනවා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? මේක මේ දුක උදා වෙන්නේ මේ පස්වර හඹා ගියොත් නෙවෙයි. මේ අපායන අතර කරලා ඒ තෘෂ්ණාවෙන් බැඳීමෙන් අත්හැරී නොයෙහි විදීලා ඉදාන මේ කියන්නේ ආ දුක දුක පිළිගෙන දෙන්නේ නිදහස් මේ විදිහට දැනගත්තා දුක නිරෝධී ඥානන්තයෙන් තත්ත්වේ පහළ වෙනවා අඥානන්තයෙන් තත්ත්වේ දුර වෙනවා එහෙනම් ඒකේ මාර්ගය මොකද්ද ඇත්ත ඇති ආකාරයෙන් බැලීම නිසා එක දැනගවත් මේ මේ කාටන් මුක්ති වාද අරගෙන ඉරේ ඉල්බෙන එකේ කෙනා කියන දේවල් විශ්වාස කරගෙන ඉන්න නෙමෙයි ඇත්ත ඇති ආකාරයෙන් දකගන්න මේ ධම්ම මාර්ගයක තේරුම් ගන්න නිකන් කියලෝ කටයුතු කරලා මේ ඇත්ත දැනගන්න ඕනේ කියලා මාර්ගය මේක කියලා තේරුම් ගත්තා නම් අන්න ඒකට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අඥානං ඉවරලා ඥානං වඩපත් වෙනවා එහෙනම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චති නිඤ්ඤා එන අයං උච්චති මේ සම්මා දිට්ඨි මේ ආකාරයෙන් කියනවා අන්නේ සම්මා දිට්ඨිය නැහැනේ විද්‍යාවට අතර හැරිලා. අන්නේ එතෙන්ට පස්සෙන්ද නම් මේ ආකාරයෙන් ලෝකයේ ස්වභාවයේ අනිත්‍ය වශයෙන් දැනගෙන යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛයි යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් ඒක අසාරක් වෙන අනාත්මයි අනාත්මයි නම් සාරත්වය කියලා ගන්න දෙයක් නැහැ කියන මේ මොන වගේ තේරුම් ගන්න ඕනේ. ඒක ධර්මයේ වටහා ගන්න නම් පොත් බල බල මේ ක්‍රියාව කරපා ගන්න වෙන මතක තියාගන්න තරහ කියන්නේ නැහැ. මේ ලෝකයේ ස්වභාවයේ මනා නුවණින් විමසලා මේ ආකාරයෙන් ලෝක ත්‍ත්වයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. අන්න ඒකේ දැනගත්තා නම් මොකද මේ මෙතෙක් කල් වැඩිලා තියෙන මේ අවිද්‍යාව කියන එක අහක වෙලා විද්‍යාව වඩපත් වුණා නම් අන්න අවිද්‍යාව කියනා උසත් දුරුනොත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන අවිද්‍යාව පත්‍ය කියන සකස් වෙනා වූ සංඛාරයක් තියෙනවා නම් ඒක විදිහට හේතු නැති වෙලා යනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? අවිද්‍යාවත් ඒ අතීත විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන තත්ත්වෙටපත් වෙනවා. අන්න ඒක තමයි ආර්ය මාර්ගය. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊටාම සිතියෙන් ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ පිළිබඳව හදාගන්න අනිද්‍යාව පිළිබඳ විග්‍රහය. නිසා තවදුරටත් මේ සංඛාර පිළිබඳව මොනවාද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, එහෙම නැත්නම් පුඤ්ඤාදී සංඛාර, අපුඤ්ඤාදී සංඛාර, ආනන්‍යාදී සංඛාර ආදී වශයෙන් මේ තින්පව් ආදී දේවල් සකස් කරලා මේ පැවැත්මට අවශ්‍ය දේවල් ගොඩනගා දෙන යම් කිසි වැඩ පිළිවෙලක් තිබුණා ඒ පසුපස යෑම කියන්නේ මේ ඇත්ත නොකෙන වටිනා දේවල් ගැන රොහි ගන්න නිසා. අපි දැන් ඒකේ ඉවත් වෙනවා මොකද වෙන්නේ? ඒවල ලෝකේ වල අපායන කුණාවක් අත්දී ගියා නම් වැඩි ගියා නිදි ගියා නම් බැඳුණු ක්‍රියා ලෝකයේ බැඳුණු ක්‍රියා ලෝකයේ බැඳුණු වදා ලෝකයේ බැඳුණු හිතේින් වල දුරුලාන අන සංඛාරය නිරෝධ වෙනවා ඒක ඉතාම පිටින් අධ්‍යයනය කරන දේශනාවේ මේ ආකාරයෙන් කියන්නේ විද්‍යාන් හයිතව තේරුම් ගැනීමට ඉදිරි අවස්ථාවේදී බලමු මෙසේ මේ ධර්මයේ තේරුම් බලගෙන මූල ධර්මයේ තුලින් අපි ධර්ම මාර්ගය අනුගමනය කරලා සත්‍ය කරායින් උත්සාහ කරන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ සමදනාතම උතුම් නිවන් මාර්ගය වේවා ආශිර්වාද කරනවා සෑම සියලු දෙනාටම